දාතාවට බණවාර තුනක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ආවුණීය ගුණය, පාවුණීය ගුණය, දක්ෂිණීය ගුණය, අංජලිකරණීය කියන මේ වචනවල ඒ ගුණය කොහොමද විඥානයක පීඨන්නේ? එනම් දුර බෑරුම්වල කියන දක්ෂිනාව, සාංගික දක්ෂිනාව ඕනම එකක් පිළිගන්න මේ විඥාණයට සුදුසුකම කොහොමද ලබන්නේ? මොන වගේ ಗುಣධර්මයේ තුලින් මේක වෙන්නේ? භෞතික විද්‍යාවෙන් බැලුවාම අණු වලින් තරංග වලින් ඒ ලබා ගැනීමේ සුදුසුකම කොහොමද නිර්මාණය වෙන්නේ කියන එක පිළිබඳව අපි යථා කාලයේ ගැඹුරෙන් සාකච්ඡා කරමු. ආවනීය පාවනීය දක්කිනී අංජලි කරණීය මේකට කෙටියෙන් නිර්වචනයක් වෙනවා නම් තථාගතයන් වහන්සේගේ ශාසනයේ තමන් වහන්සේගේ ශ්‍රාවකයාට විතරයි මේ වගේ උත්තරී සුදුසුකමක් තියෙන්නේ. හිමාලය ගත්තාම ඕනම ශාස්ත්‍රීය වංශයේ ශාවකයෝ ගත්තාම ගොඩාක් ලෝකෝත්තර සංවිධාන ආයතන ලෝකේ තියෙනවා. ඒ හැම එකෙම ශ්‍රාවකයෝ ගත්තාම මේ ගුණේ නෑ. මේ ගුණේ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශ්‍රාවක සංඝෝ කියන සතරමා භූතය තුළින් නිර්මාණය වෙන විශේෂ ගුණ හතරක්. පඨවි භූතයට සාපේක්ෂව එක ගුණයක්. ආවා ආපෝ භූතයට සාපේක්ෂව එක ගුණයක්. වායෝ භූතයට සාපේක්ෂව එක ගුණයක්. තේජෝ භූතයට සාපේක්ෂව එක ගුණයක්. එනම් සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන මේ සතර පළවල ඉන්න ඒ උත්තමයන් වහන්සේලාට තමයි මේ සංඝ කියලා අමතන්නේ. භික්ෂු ස්වභාවයෙන් සාමාන්‍ය පුදුජන ස්වභාවයෙන් ඔබට ගිය කට්ටිය. ආර්ය කුලයේ උත්පත්ති ලැබපු කට්ටිය. එහෙනම් සතර භූත තුලින් යම් යම් අය එක ඵලයක් ලබලා තියෙන්න පුළුවන් දෙකක් තුනක් වෙන්න පුළුවන් හතරම ලබලා තියෙන්න පුළුවන්. එහෙනම් මේ ಗುಣ එකක් තියෙනවා නම් සුපටිපන්නෝ භගවතෝ ශා วก සංඝෝ උජ්ජපටිපන්නෝ භගවතෝ ශා วก සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සමහර අය එක ගුණයයි කියන්නේ සමහර අය දෙකක් තියෙනවා සමහර අය තුනක් තියෙනවා සමහර අය හතරම තියෙනවා එනම් මේ සතරමා භූත තුල නිර්මාණය වෙන විශේෂ උත්තරී ಗುಣධර්ම හතරක් වෙන මේ වාග්යතුන් වහන්සේ දේශනා කරන්නේ එහෙම තිබුණොත් ඒ ශ්‍රාවකයා ආවුනේය පාවුනේය දක්ඛිනේ අංජලි කරණේය අනුත්තරම් පුණ්‍යයක් එක්කම් ලෝකසාති. එනම් මේ වගේ කෙතකට පුණ්‍යයක් කෙතකට වපුරවා සමානයි. හේතුව උන්වහන්සේලා සතර පායට වැඩ කරන්නේ නැත්නම් නැවත ඉපදීමට බලාපොරොත්තු නැත්නම් හැම භවයෙම තථාගතයන් වහන්සේගේ සරණ යනවනම් ಗುಣධර්ම වඩනවනම් ඒක පුණ්‍යයක් හිතක් අකටයුත්තක් වෙන්නේ නැහැ. ඒකේ වපුරපු කිසිම කෙනෙකුට අලාභයක් වෙන්නේ නැහැ. සමහර අයට දාන දුන්නාම ඒ දාණය අරගෙන ඒගොල්ලෝගේ වැරදි වැඩ කෙරුවාම ඒ දාණයට ලැබිච්ච ශක්තිය ඒ දාණයෙන් තමයි ඒගොල්ලෝ එක කල්පනා කළේ. ඒකෙන් ලැබිච්ච ශක්තියෙන් තමයි වැරදි වැඩ කළේ. එහෙනම් පූජා කරපු කට්ටියට අකුසලයේ අනුමෝදන් වෙනවා. ඒ වගේම තමයි මේ මාර්ගඵලලාභී ඒ සංඝ ගුණ තියෙන ඒ උත්තමයන් වහන්සේලාට ඒ දානි දුන්නාම ඒ උත්තමයන් වහන්සේලා ඒ දානේ වළඳන ලෝකෝත්තර කරන නිසා කවදාවත් එකෙන් පාඩු වෙන්නේ පුණ්‍ය කෙතේ පින් කෙතේ වැපරුවා හා සමානයි නිතර නිතර අපට ඒකේ ආනිසංස අනුමෝදන් වෙනවා මේක තමයි ඒ සංගරත්නේ ගාථාව තුළ තියෙන සරල අර්ථය මේක භෞතික විද්‍යාත්මකව ගත්තාම අපි දන්නවා කලයකට හොඳට වතුර පුරවලා තවත් කලයකට වතුර පුරවලා මේකට ලක් කෙරුවොත් මොකද වෙන්නේ? මේ වතුර ටික ඇතුළට යනකොට අර වතුර ටික එළියට යනවා. එනනම් මේ විශ්ව තරලය තුල මේ අණුවල විශේෂ ಗುಣ දෙකක් තියෙනවා. එකක් තමයි Taman තුලින් පීඩනයක් ඇති කිරීම ඒ පීඩනය තුලින් විසිරී යාමේ ක්‍රමවේදය. එනම් යම්කිසි අවස්ථාවක මිස් අවකාශය තුල යම්කිසි කම්පනයක් අටගත්තාම ඒ කම්පනය පීඩනයක් බවට වෙනවා. ඒ පීඩනය පිටට යන්න එපා. එතකොට Taman තුලින්ම විශාල කම්පනයක් පීඩනයක් ඇති වෙලා ඒක විසිරීලා යනවා පැත්තට. එම විසිරීලා යන නිසා හැම දෙයක්ම නිර්මාණය වෙනවා. එනම් මේ වතුර දානකොට ඒ මැදට වතුර වැටෙනකොට කලේ ඒ කලේ කම්පණය වැඩිකමට කලේ දින වතුර ටික පිටර ගලනවා. එනම් මේ මාර්ගඵලලාභී ස්වාමීන් වහන්සේලාට යම් කිසි දෙයක් දුන්නාම අර නිකන් තියෙන අර මේ බඹයක් විතර උස තියෙන කයට ඒ කලයට පැන් දානකොට උතුරලා යනවා වගේ උන්වහන්සේලා දාහනේ වළඳන නිතරම ලෝකෝත්තර දේවල් කල්පනා කරනවා. නිතරම ධර්ම කාරණා කල්පනා කරනවා. තමන්ගේ සිත තුළ දාම් කරුණු සාකච්ඡා කරනවා. ඒවා මෙනෙහි කරනවා, භාවනා කරනවා. විවේකයෙන් ඉඳගෙන සාසනය පිළිබඳව භාවනා යෝගී මිනිසුන්ට ආශිර්වාද කරනවා. මෛත්‍රී භාවනාව. එහෙනම් නිතර නිතර එක කෙරෙන නිසා අර කලයට වතුර දානකොට කලේ තියෙන වතුර එළියට පිටාර වෙනවා වගේ. මේ ශක්තිය ඒ කයට ආයෝජනය වෙනකොට ඒ කයේ වැඩිපුර ශක්තිය එළියට යන්න එපායි. ඒ ඔක්කොම පින් වශයෙන්, කුසල් වශයෙන්, ධර්ම කාරණා වශයෙන් පිටට ගලනවා. එහෙනම් මේ කයට මේ කලයට වතුර ගෙනල්ලා වක් කරන්න වක් කරන්න දාන ඒ වගේම ගිලම්පස ඒ වගේ පළතුරු ජාති මේවා දාන්න දාන්න මේ ශක්තිය නිෂ්පාදනය වෙන්න වෙන්න ඇතුලේ ශක්තියට ඕනෝටට ගබඩා වෙන්න බෑ ඕනම බැටරි එකකට තියෙන ධාරිතාවක් ඒ වෝල්ටේජ් එක 1.3ද 2.7ද ඒකට වඩා charge වෙන්න බෑ ඒක මොන පුපුරනවා එහෙනම් මේ කයටත් මේ ආහාර පාන තුළ නිෂ්පාදනය කරන ශක්තියේ ධාරිතාවක් තියෙනවා ඒ ධාරිතාවට වඩා තව ශක්තිය නිෂ්පාදනය වෙනවා නම් අලුත් එක ගබඩා වෙලා පරණ එක පිට අර ගන්නවා. ඒක වෙන්නේ ගලන්නේ කොහමද? මේ සියලුම ඇස කන දිව නාසය සමසිත කින ආයතන අයතුලින් ධර්මානුකූල කාරණා වශයෙන් එළියට පිට අර ගන්නවා. ඒ හැම එකක්ම අර ආයෝජන නිසා ඇතිවෙච්ච ඵලයක් නිසා අර ශක්තිය ආයෝජනය කරන්න පින්කම වශයෙන් දානමාන දීප හැමෝටම අර පිටාර ගන්න දාම් සිටිවිලි දාම් දසුන් දාම් සාකච්ඡා, දාම් චේතනා හැම එකක්ම අනුමෝදන් වෙලා ඒකත් ඉක්මනට නිවන් දකින්න හේතු වෙනවා. මේක ඒක තුල තියෙන විද්‍යාත්මක පැත්තේ පුංචි කාරණාවක්. මේක ගොඩාක් ගැඹුරට අපි මේ ගුණය හැදෙන්නේ කොහොමද? මේ සතරමා භූතය තුළ නිර්මාණ වුණාට පස්සේ ඒ ආවුණේය පාවුණේය දකින්නේ අංජලිකරණීය මට්ටමට මේකපත් වෙන්නේ කොහොමද? ඒක ආයෝජනය වෙන සෑම දෙයක් තුළින්ම පින්කෙතකට වැපරුවා වාගේ මේක අත්මුතු පරම්පරාවට නැවත නැවත ලැබෙන්නේ කොහොමද කියන එක උදාහරණ සහිතව අපි අතාකාලේ සාකච්ඡා කරමු. වෙන මොකද ගැටලු තියෙන්නේ? අවරදන අප දැන් මෛත්‍රී භාවනාවේදී සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ අපි නිතර නිතර සත්‍යයන් කරන භාවනා කරනෝනේ. ඒ හා සමානව පංචේන්ද්‍රිය භාවනාවෙත් එහෙම නිතර සත්‍යයන් කරගෙන භාවනා කරන්න පුළුවන්ද? ආ. අසමත සිත පිටේවා අසමත සිත පීඨෙව්වා අසමත සිත පීඨෙව්වා කියනකොට මේ ඇස කියන එක පිළිබඳව 100න් ඉතියානම් සත්‍යයනාවෙන් දෝෂයක් ඇති වෙන්නේ ඇයි කියන්නේ මේ ඇස මෙනෙහි කරන්නේ මේ ඇස. එතකොට මේ ඇසටම ඒ 100 පීඨනවා. බැරි වෙලාවත් අපි භාවනා වෙනකොට මේ 100 ටිකක් අඩු වෙලා මේ ඇස අමතක වෙලා වචනෙන් විතර ඇස මත සීත පීඨෙව්වා ඇස මත සිත පීඨෙව්වා කියලා කියනවා. වචනේ පැයෙන අපේ සිත තියෙන වෙලේ නැත්තම් පොලේ නැත්තම් කඩේ. ඒ වුණොත් මොකද වෙන්නේ? අර මේ ඇස නැතුව වෙනත් ඇසක් මත සිත පීඩවුවා කියනකොට අර අරමුණේ සීය අඩු වෙච්ච නිසා වෙනත් කර්මයක් අලුතෙන් දෙනවා. භාවනා යෝගියා හරියට ඇස මත සිත පීඩනවා නම් කියන්න අවශ්‍ය නැහැ ඒක ඇස මත සිත පීඩිලා. එහෙනම් කියන්න අවශ්‍ය වෙන්නේ ඇස මත සිත පීඩලා නැති නිසා. එහෙනම් ඇසමත සිත පීඨලා නැති නිසා ඒක කියලා පීඨවන්න හදනවා නම් ඒ කියන්නේ එයා වෙනත් ඇසක තමයි පීඨවන්න හදන්නේ. ඇයි මේම ඇසේ පීඨනවා නම් කියන්න අවශ්‍ය නැහැ. කියනවා කියලා කියන්නේ මේක පීඨන්නේ. ඒක නෑ වෙන ඇසක සිත පීඨන්න හදනවා. එතකොට භාවනාව සමහර විට අර බුදුගුණ මෙනෙහි කරනකොට සංගයා මෙනෙහි වෙනවා. අනිත්‍ය මෙනෙහි වෙනවා. පිළිකුල් මෙනෙහි වෙනවා. ඇයි? අර භාවනාව નિયમિત ක්‍රමවේදයකට කෙරෙන්නේ නැතුව වෙන භාවනාවකට ඒක හැරෙන්න පුළුවන්. වෙනත් වෙනත් දේවල් අපට සිහි වෙන්න පුළුවන් මතක් වෙන්න පුළුවන් භාවනාව තුළින් ගැටළු සාගත දේවල් ගන්නන්න පුළුවන් ඇස මත හරියටම සිත පීඨවල මගේ ඇස සිත පීඨලා තියනවා කියලා හරියට ඇස් දෙක එක විදියටම යොගලයක් වාසේ මෙනේ කරගෙන ඉන්නකොට මේ හැයේ ভাইබ්‍රේෂන් එකක් දැනෙනවා අර ෆෝන් එකේ වාගේ සුලිය වාගේ කැරකෙනවා ඒ කියන්නේ සිත පීඨලා ඒ සුලිය වාගේ කියන කම්පන අඩු කරනවා අඩු කරලා අඩු කරලා අඩු කරලා අඩු කරලා අඩු කරලා එක අණුවකට ගෙනවා ඒක තමයි විඥානය සිත කියන්නේ එක අණුවක්. එතකොට එක අණුවකට ගෙනල්ලා ඉදිකට තුලින් යනවා වාගේ දැනනවා කියලා කියන්නේ ආ සිත එක අරමුණක පීඩෙවුවා. ඒකට සමවැදිලා ඉන්නවා. අවුරුද්දා දැන් ඇස මත පිට පිටා ගියාම මම දැන් මම අහන්නේ මේ එතකොට අපි ඇස ගැන පිට පීඩා ගැන පිට ගැනනේ පිට පීඩානේ එතකොට ඇස අයින් වෙනවා දැන් ඇහැ වෙලා ඊට පිට පීඩාන්නේ ඉස්සෙල්ලාම භාවනාවේ මට්ටම් හතරක් තියෙනවානේ දැන් ආහාර ගන්නකොට ඉස්සෙල්ලාම අපිට දෙන්නේ මොනවද? බත්නේ. ඊට පස්සේ දෙන්නේ මොනවද? එළවලු જાති. අන්තිමට කිරිවලි දානෝනි. ඔක්කොම ටික දෙමිලා යන්නේ. එතකොට මේ මේ හැම ලෝකේ හැම දෙයක්ම පිටලා තියෙන ඝන දේවල්, ද්‍රව දේවල්, වායු දේවල් ආලෝකද. මේ ලෝකෙත් එහෙමනේ. ඉස්සෙල්ලාම පස. පසට උඩින් වතුර. වතුරට උඩින් මේ වායුව. වායුව උඩින් තමයි ආලෝකය තියෙන්නේ. එතකොට මේ හැම දෙයක්ම පිළිකලා තියෙන ක්‍රමයට තමයි මේ මාර්ගඵල මේ ඥාන භාවනා මට්ටම් මේ හැම එකක්ම පිළිටන්නේ. එතකොට දැන් අපි ඇස මත සිත පිළිටනවානේ. එතකොට ඉස්සෙල්ලාම දැන් පටවි මට්ටමේ කරලා දෙන ඇසක්කුත් තියෙනවා යෝලයක් තියෙනවා ඒක මත පීඨේවා මේක පටවි මට්ටම. එතකොට මේ පටවි මට්ටමේ තියෙනකොට ඇස මත සිත පීඨේවනේ. දැන් සිත ඇසේ පවතිනවා. දැන් අසහන් කරනවා. සිත පීඩියකට පස්සේ ඇස ඕනේ අපට. වැඩේ දැනෙනවනේ. එතකොට ඇසේ පිට දැන් ආපෝ මට්ටමින් ගෙනනවා භාවනාව. අර කැරකෙන කම්පණය තියෙනවනේ. ඒ කම්පණයට මෙනේ කරලා කම්පණය අඩු කරනවා. දැන් වායු මට්ටමින් ගෙනනවා. අර වායු අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා එක ඉරට එක අණුවකට එන්න නැත්නම් ඉදිකට පුඩවා ගන්නවා. ඒ කියන්නේ අර තේජෝ මට්ටමට ආවා. ඒ කියන්නේ භාවනාව හරියටම ඇස මත කළා. මේක කිව්ව පංචේන්ද්‍ර භාවනාව දීපු ගුරුවරයා දන්න භාවනාව කළා. භාවනාව ඉවර කළා. කරලා ඉවරයි. ඒ අවබෝධය නැත්තම් හැමදාම අසමතය පිටලා ඉන්නවා. අයි අර පට්න මට්ටම් වල ප්‍රඥාවෙන් අවබෝධයෙන් කරගෙන යන්න ඕනේ. පංචේන්ද්‍රිය භාවනාව මම වඩන කාලේ පොඩි කාලේ අපේ සීයා මගෙන් අහනවා පුතා තව භාවනාව කියලා දෙන්න තියෙන දැන් පංචේන්ද්‍රිය භාවනාව කළාද කියලා. මම කව පංචේන්ද්‍රිය භාවනාව මොනවද කළේ? පංචේන්ද්‍රිය භාවනාව මේ විදිහට කළේ කියලා මම එක ක්‍රමවේද ටික කිව්වා. මට වැටහිලා මම කරපුවා. එයා නෑනේ උදේට වැඩටකින් රැටෙන්නේ. ඒතකොට අන්තිමට මට ඉනිකට කුඩ වාගේ ඇනෙනවා දැක්කා. මගේ අර අනිමිකාවට. ඒ ඇනෙනකොට ටිකක් කක්කම වාගේ දැනෙනවා. ඒ දැනෙනකොට ඇසෙන් ආලෝකයක් වාගේ වීදෙනවා. ඒත් මම අත්හරින්නේ කෑම කන්න යන්නේ නැහැ. මම නැවත නැවත අර ඉනිකට කුඩ වාගේ ඇනිලා ඇනිලා ඇනිලා එකපාරට ඇස්සරලා බලනකොට බිත්තිය නෙමෙයි මට පේන්නේ. බිත්තිය අතන පණුව යනවා. ළඟට ගින් අත ගාලා බලනකොට එහෙම එකක් නැහැ. මොකද වෙලා තියෙන්නේ මේ වැලිච්චට ඔක්කොම වෙන වෙනම පේනවා. අනුවසය පේනවා. වතුර ටිකක් බලනකොට වතුර ඔක්කොම නලියනවා. ඒ නලියන අතර ලොකුවටත් නලියන. ඒකට මම දන්නවා මේ බැක්ටීරියා වර්ග, දිලීර වර්ග. මේ වතුරේ මේ සත්තු ඉන්නවා. ඒකට මම බලලා කියනවා අච්චියා මේ වතුරේ සත්තු ඉන්නවා. නෑ පුතා මොකවත් නෑ. ඒක සත්තු ඉන්නවා. රෙදි කැල්ලකින් මම දන්නම් යන්නේ අර සතා එනවා. අර එනවත් තමයි නවන්නේ. මේ මේ ආවම ඉන්නවනේ පුතේ. ජෙලියෙක් වගේ ජෙලියෙක් වගේ. මම දැක්කා. කොහොමද දැක්කේ? මක පංචේන්ද්‍රිය භාවනාව කළා. ඒ නිසා මම ඒක දැක්කා. එතකොට වතුර තියෙනවා. එතකොට සීයා ගික්කන් ගිලා අනා පුතා ලොකු මාළුවා ඉන්නේ පතන අතන ඉන්නේ අතන ඉන්නේ අර ඉන්නේ අර ඉන්නේ. සී හොඳට බලන්න. ඔව් ඉන්නවා මාළුවා ඉන්නේ. පුතා පේනවා. ඔව්. ඇයි මේ කණිනිකාවට ගින් මේ සිත උල්වගේ තිබ්බාම දැන් බලන්න කැපෙන පීයකින් කැපෙන පීයේ තලයේ අතුල්ලනවා මේ ක්‍රමපදයෙන් මොට පීයට ඒක බ්ලේඩ් එක වල්පත් වෙන ඇයි අර උලෙන් මේක අතුල්ලනකොට මේකේ තියෙන මොහොතට අරකට ඇසිල්ල ඇතුළ ඕම ඕම අතුල්ලනවා අතුල්ලන ගත්තම මේක පුදර කැපෙනවා එහෙනම් මේ ඉදිකට තුල වාගේ තියෙන විඥානයේ තියෙන උල මේ උලටකින් තිබ්බා මේ උල් ඔක්කොම ෂාප් වෙනවා. පැන්සල් තුල වල උල් වෙනවා. උල් වුණාට පස්සේ යාට පුළුවන් ෆ්‍රීකවන්සි 75000 80000 80000 වෙනකම් රිසීව් කරනවා. දැන් මෙයා ගන්නේ සාමාන්‍යයෙන් 20000 20 ඉඳලා 20000 වෙනකම්. 20000 ඉඳලා 40000 වෙනකම්. ඒ වගේ 6.5 වෙනකම් තමයි මට ගන්න පුළුවන්. මේක 32 වෙනකම් මෙගාපික්සල් වෙනකම් යන්න පුළුවන්. 32 කියලා කියන්නේ මේ ඉඳලා වලාකුළුෙන් එයාට දින දිව්‍ය ලෝකේ බලන්න පුළුවන්. මේ ඉඳලා ඒකට සමවදින්න පුළුවන්. සාමාන්‍ය 12.9 කියලා කියන්නේ දෙවිවරු භූතිය ඔක්කොම පේන්න පටන් ගන්නවා. එහෙනම් පංචභූත භාවනාව හරියට මේක වඩලා ඉදිකට තුඩවාගේ අපි සිත ගෙනල්ලා හරියටම කණිනිකාව තිබ්බොත් එයාට ප්‍රේතය භූතිය පේන්න ඕනේ. අර එතන එක කියන්නේ ඇන්ගිලා බලන්නේ. ඌ ප්‍රශ්නයක් නෑ ඌ බණ ටිකක් කාණ්ඩල කමන්න අපි වැඩේ කරමු. ඒ කියන්නේ ඒගොල්ලෝ භූතිය ප්‍රේතය පේනවා. ඒතර භූතියන් පෙරේ තන බණක් කියනවා. මේන්න ඇයි මෙතන ඇන්ගිලා නේද? ඉඳ ගන්න බණ ටික ආගන්න කියලා. මිනිස්සු බල ආම්බුරු තනියෙන් කතා කරනවා. බෑ ආම්බුරට පේනවා ඒකට. ඒක පේන කට්ටියට කවුද දන්නේ නැහැ. පෙරේත ටිකක් කළා බණ ටිකක් කරන අපි ටිකක් ආවම එයාට ඇතින් ඉඳලා එයාට ආවම එයාටත් පේනවා. අනිත් මිනිස්සු කරන හොඳට භාවනා කරලා කර හොඳට පාමුර ඉස්නායි මොන රවුල් වෙලා වගේ තනියෙන් බණ කියනවා කියලා. ආමුර රවුල් වෙලා නැහැ. එන සාරිපුත්ත මොග්ගල්ලාණන් ඔක්කොම මේ දියුණු වෙලා වැඩි. ඒ පංචේන්ද්‍රිය භාවනා කරලා. මොග්ගල්ලාණ නේද? සාරිපුත්ත තමයි. ඇවිල්ලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ටැන් වළඳන්න බෑ. ඇයි සාරිපුත්ත මේක ගොඩාක් පණුව ඉන්නවා. සාරිපුත් ඇයි ඒක ඒ විදිහට බැලුවේ? පැන් වශයෙන් බලන්න. ඒ කියන්නේ 6.5 වලට බලන්න. 12.14 point වලට බලන්න පැන් බැලුවොත් ඒක බොන්න බෑ. බොන්න විදියක් නෑ. කොච්චර පෙරුවත් පෙරා ගන්න බෑයි. ඒක ඉතින් ඉලෙක්ට්‍රෝන පොට්‍රෝන නියුට්‍රෝන වෙන වෙනම පේනවා. ඒ අණු ටික අයින් කරන්න අයින් කරන්න උතන වතුර නෑ. මොකද උලන් විතරයි ඉතුරු වෙන්නේ. ඔක්කොම ටික පෙරේලා. එහෙනම් මේ පංචේන්ද්‍රිය භාවනාව තුළ දැන් අපි එදා සාකච්ඡා කරා මේකේ තවත් ගැඹුරු පැති තියෙනවා දේශනා. මට්ටම් 32ක් තියෙනවානේ බණවාරේ. පංචේන්ද්‍රිය භාවනා වලින් කරන්න පුළුවන් දේවල් ඒ භාවනාව වැඩෙනකොට මොන මොන හැකියාව නිරුති පිටනවද මොන මොන ඥාන වැඩෙනවද මේ පිළිබඳව ගොඩාක් ගැඹුරු දේශනා ඉදිරියට තියෙනවා. පංචේන්ද්‍රිය භාවනාව අපි උදේට කරන්න ඉන්නේ ස්වාමීන් වහන්සේලා යම් යම් හේතු නිසා අපිට ඒක මගහැරෙනවා. ඔබ වහන්සේලා කැමැත්තෙන් ඉදිරිපත් කළ අපට මේ භාවනාව ඕනේ අනුශාසනාවකුත් එක්ක කියලා කිව්ව දවස ගානේ මම එක එක මට්ටම් දේශනා කරනවා. එතකොට මේ ඔක්කොම කතන්දර මේ අභිරහස් ඔක්කොම විද්‍යාත්මක කරුණු ඔක්කොම එළියට එනවා. වහන්සේලාට ගොඩාක් වැදගත්. අනාගත සංඝයාට දැනුවත් කිරීම පිණිස. වෙන මොනවද දැනගන්න අවශ්‍ය? පුස්තකාලයේ අදලා හැම වර්ගයේම ලෝකේ තියෙන ඔක්කොම පොත් ටික ගෙනල්ලා තිබ්බාම පුස්තකාලේ වාලා අපි එළියෙන්දලා සාදුකාර දෙනවා පුස්තකාලෙට. දැන් අපේ අධ්‍යාපනයේ දියුණුව වේද? ප්‍රඥාව වැඩේද? අවබෝධයක් ඉන්නේ පුත්තකාලේ දොර කඩාගෙන හරි අතුල්ට ගිහිල්ලා පොත් පෙරලලා බලන්න. මොකක්ද අර ලොකු පොත මෙච්චර ලොකුට ලියන්න මොනවද ගන්න උට ආපු ගන්න පොත පෙරලන ඔක්කොම. පෙරලා ඔක්කොම බලන්න. එහෙනම් තපෝවණේ කෙනෙක් එළියට එන්නේ බොහොම කලාතුරකින්. එහෙම කෙනෙක් හම්බුනොත් මේ ලෝකේ තියෙන ඔක්කොම ටික ආගන්න ඕනේ. ඇයි පොළව කරකෙන්නේ? ඇයි පොළව මේ කම්පා වෙන්නේ? දැන් තරංග ඇති වෙන චිත්ත වීති එතකොට මේම චිත්ත වීතියක් යනවා. එතකොට ඇවිල්ලා අහන ස්වාමීන් චිත්ත වීති මේ තරංග නැතම කෙලින් යන්නද ඇයි මේක ඇඹරෙන්නේ? මොකක්ද ඒකට හේතුව කියලා අහුවාම දැන් විද්‍යාවට හේතුව තියෙනවද? විද්‍යාව තියෙනවද? තීරිය තරංග සම්‍යක් තරංගයේ රැලිවා ගන්න හේතුව මොකක්ද? ඒ උඩින් වලට දෙකත් කම්පන තියෙනවා කියලා. හරි. ග්‍රැවිටි එකේ තියෙන ෆෝස් එක මේ උඩට තල්ලු කරනවා උඩින් යටට තල්ලු කරනවා මේ දෙකේ කම්පන නිසා තරංගයේ ඊට වඩා කම්පණය අඩු නිසා මේ තරංගෙට කෙලින් යන්න බෑ තරංගයක තියෙනවා විසිරලා යන වේගයක් ආලෝකයක වේගයක් තියෙනවා ශබ්දයක වේගයක් තියෙනවා මේ හැම දෙයකම වේගයක් තියෙනවා මේ වේගින් යන එකට යන්නේ උඩින් තල්ලු කරනකොට මේ පැත්තෙන් තල්ලු කරනකොට උඩට යනවා උඩින් තල්ලු කරලා යනවා ඕම ඕම තල්ලු වෙන නිසා ඕම ඕම ඕම වැඩි වෙනවා එහෙනම් මේ ලෝකයේ තියෙන හැම කාරණාවක්ම මේ ඇයි එහෙම වෙන්නේ? ඒතර උඩට තල් වෙනකොට තරංගේ මොකද්ද වෙන්නේ? පල්ලයට තරංග වෙනකොට මොකද්ද වෙන්නේ? ඕම ඕම යනකොට පල්ලමේ මොනවද තියෙන්නේ? උඩට මොනවද තියෙන්නේ? ගැටේ මොනවද තියෙන්නේ? ඒ තරංග වල ගැටේ තියෙන තොරතුරු මොන වගේ තොරතුරක්ද තියෙන්නේ? එතකොට ඒ තරංගේ මෙන්න පල්ලයට යනකොට යන තීරුවේ මොනවද තියෙන්නේ තොරතුරු? ඒ හැම එකක්ම වෙන වෙනම දැනගන්න ඕනේ. එතකොට FM waves එකක් එනකොට ඒ waves එකේ තියෙන තරංගයේ උඩයි යටයි එමෙම ගත්තාම අපි දන්නවා හරියට මේ මේ තැන්වල මේ විදිහට එනවා. මේ උඩ තීරුවට ගත්තා නම් ඒකේ ශබ්ද ටිකක් වෙනස් වෙනවා. පල්ලයට ගත්තා සද්ද අහිර මැදට තිබ්බම තමයි අර සෙන්ටර් එක. එතකොට උඩ තියෙන තරකය මේකයි අර දෙකේ කම්පන නිසා එකට ඇතුළේ මැද තීරුවක් ඇදෙනවා. ඒ මැදට තිබ්බම තමයි හරියට පැහැදිලිලා එන්නේ. එහෙනම් මේ තරංග තුළ ඒ චිත්ත වීති චිත්ත වීති ඇදෙන ක්‍රමවේද ඒක මේ ලෝකයේ තැම්පත් වෙන ක්‍රමවේද තැම්පත් වෙච්ච එක න්‍යාසයෙන් තල්ලු කරාම එළියට එන ක්‍රමවේද මේ හැම එකක්ම අපි දැනගන්න ඕනේ ලෝකේ අපට හිතා ගන්න බැරි දේ පොත්වලින් හොයා ගන්න බැරි දේ කාගෙන්වත් අවවාදයක් අනුශාසනාවක් ගන්න බැරි දේවල් ඔක්කොම එකතු කරගෙන ඇවිල්ලා මේ වගේ වෙලාවට නිකාරිනවා සාමාන්‍ය මේක ඇයි මේම වෙන්නේ ඇයි මේක මේ විදිහට වෙන්නේ ආලෝකයක් පත්තු කළාම මේ ආලෝකය ඈතටම යන්නේ නැහැ. සාමාන්‍ය ක්‍රමයකකින් නවතිනවා. එතකොට මේ අණු වලට මොකද්ද වෙන්නේ? එතනින් එයාට ආලෝකේ නැහැ. ඒ අණු වලට මොනවද වෙලා තියෙන්නේ? ඒවා කරුණු. ඒවා තමයි ගැඹුරු දේවල්. ආලෝක උදපාදි, චක්කු උදපාදි, විඥාන උදපාදි, උදපාදි කතන්දරේවා. භාගතුන්සේ ඒක දේශනා කරන සූත්‍රයක. දවල් කාලේ වහන්සේලා මෙනෙහි කරන ධර්ම ශ්‍රවණය කරන ධර්ම ඒවල තියෙන ගැටලු තප්පල කොළ පැලක ලීලා තියන අංක දාලා. උසාවසයල සාකච්ඡා කරන්නේ ඔක්කොම උත්තර අපිනවා. යථාකාලේ මේක සාකච්ඡා කරන්න අපට කාලය සමාට නොලැබෙන්න පුළුවන්. එදාට ගොඩාක් දුක් වෙන්නේ. තාපසේ අපිට එක හිටියා හැමදේම ආගන්න ඔක්කොම ආගන්න අපට කාලය තිබුණා. අපටම කියලා වෙන් කරලා දුන්නා ප්‍රශ්න ආන්න කියලා. ඒත් අපි ඇවිල්ලා දැන් ප්‍රශ්න තියෙනවා ආන්න ක්‍රමයක් නැහැ. වෙන මොකද දැනගන්න තියෙනවා? ඇයි ෆ්‍රීකවන්සි වෙනස් කරන ක්‍රමය දන්නේ නැහැ රූපයක් පේනකොට ඒ රූපේ අපට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්. මේ ඔක්කොම තියෙන මේ පංචේන්ද්‍රිය භාවනාවේ තියෙන එක එක අවබෝධ මට්ටම්. අපට එන රූපේ ඕම වෙනස් කරන්න. එනකොට මඟ වෙනස් කරන්න පුළුවන්. අපට ඕන ක්‍රමයට වෙනස් කරන්න. මොන මට්ටමින්ද ඕනේ ඒ මට්ටම වෙනස් කරුවාම ඒක තමයි ඇතුළ වෙන්නේ. ඒක තමයි විඥාන දින tempatu අවදින. අවදිනම ඒක තමයි යට පේන්නේ. ඒකෙන් තමයි යට කොම් කාරණා අදහසක්ම මතුවෙන්නේ ඒක ඒකට අනුව. මේවා මේ පංචේන්ද්‍රිය භාවනාවල ගොඩාක් ඉහළ මට්ටම්. ඇයෙන දේවල් මෙතන ඉඳලා අපට සමවදින්න පුළුවන්. දැන් අපි මෙතන ඉඳලා ආශිර්වාද කරනවා. කාටද ආශිර්වාද කරන්නේ? අපේ හාමුදුරන් පුතාට. ඒ දරුවා යාපත් වෙන්නේ, සුවපත් වෙන්නේ, සුවපත්. හොඳ වෙනවද නැද්ද? පන්දාක් විතර එකතු වෙලා එක මිනිහෙක් සාප කරනවා. උන්ට නම් කවදාවත් හොඳක් වෙන්න ඕනේ. එක ගලක් හරි වදිනවා නේද? එතකොට දැන් මෙතන ඉඳලා එංගලන්තයේ මිනිහෙකුට සාප කරාම සාපේ වදිනවා නම් ආශිර්වාදෙත් වදිනවනේ. ඒ කියන්නේ තරන්න ගියාද නැද්ද? මේ තරංගය එතනට එකින් යාට පරිසම් දුන්නා නේද? එතකොට එතන තරංගෙත් මෙතනට එනවා නේද? එහෙනම් මේ යන තරංගය තුලින් එතනට ගිහිලා නැවත පරාවර්තන වෙනවානේ. ඒ පරාවර්තනයකින් ඒ ඇයි ඒ ධර්මයක් ලැබෙන්නේ නැත්තේ? ඒ කර්ම ඇයි ලැබෙන්නේ නැත්තේ? ඒව බලන්න ක්‍රම තියෙනවා. ඒ ඔක්කොම තරංගවල තියෙන අභිදාස්. ඒ ඔක්කොම තියෙන්නේ මේ මේ මේ පංචේන්ද්‍රිය භාවනාව තුළ මේ සෝතය තුළ තියෙන්නේ. මේ කනේ අර්ස් ගන්න අඩු කරන්න පුළුවන්. අර්ස් ගන්න අඩු කරනකොට සියුම් දේවල් ඇයෙනවා. ගාපු පොඩි පොත්ත කඩනකොට පොත්ත ගැලවිලා පාවෙනකොට පොත්තේ උලන් වදිනවනේ. ඒකත් නැහැ. වතුර ටිකක් කරා විසි කරනකොට මේ මතට වතුර ටිකක් කරා විසි කරනකොට බින්දියන්නේ. ඒ බින්දියන ශබ්ද ඇහෙනවා. උණපුලුවට ඒවා ඇහෙනවා. එතකොට දැන් මිනිස්සයා උණපුලුවට වටින්නේ නැද්ද? සාසනේ මිනිස්සයා නේද වටිනාම සම්පත. එතකොට මිනිස්සයාට ඉඳලා ශක්තිය නැහැ. එතකොට උණපුලුවට පොත්තක් ගැලවුණාම උන් දන්නවා මේ පොත්ත අතහැරියොත් මේ සද්දෙට මොනවද ඉතිලේ කියලා. ඉමීසර එනවා පොත්තට වඩා ඉන්නේ ඉන්නේ නැහැ ඉමීසර එක තියෙනවා බිමට. තියෙන ඒ විදිහටම නැවත යනවා. එතකොට උනාපුලුවාට ඒ පොත්ත ගැලවිච්ච සද්දේ ඇයෙනවා නම් ඒ සද්දේ මොනකටද ඇයෙනවා නම් ඇයි සම්මා සම්බුදු වෙන්න, පසේ බුදු වෙන්න, රාහත් වෙන්න සුදුසුකම් තියෙන මේ මිනිස්යාට මේක ඇයෙන්නේ නැත්තේ. සෝතේ ගොඩාක් දේවල් ආලා තිනා සෝත ප්‍රසාදය අපිරිසුදු වෙලා ඕපදු පාලා සම්පප්පලා පාලා පරුසාවාච විසුනාවා චාලා දෙතිස් කතා ආලා මේක ප්‍රසාදයේ පිරලා තියෙන ඒ වලින් මේ බීටා වලින් පිරලා තියෙන්නේ මේක තීටා වල මයිනස් වලට ගෙනියන්න ඕනේ ගෙනිච්චම තමයි අර ඔක්කොම ඇයෙන්නේ මෙතන ඉඳලා ඇයෙනවා අනේ මගේ අනුකම්පාවෙන් ඉල්ලනවා මගේ පීඨ පතනවා ආවලා මම වැඩිය තොඳයි බණට කියලා පතනවා එන අපි යමු අපි යමු කියලා එතනට බං උපවාසින් වෙන්නේ මට ඊතුණා වැඩි වහන්සේ ගැන මාත් බලාපොරොත්තු වෙන නම් දෙන්න මට වටා වටාද මම ටිකක් කියන්නේ මේ ඉතන ගොඩාක් දේවල් අපිට ශ්‍රවණ දෙන්න පුළුවන් පුංචි පුංචි දේවල් ශ්‍රවණ දෙන්න පුළුවන් කුටි ඒකගෙන අපි ස්වාමීන් වහන්සේලා ඔක්කොම මොනවද කරන්නේ උන්වහන්සේලා දැන් භාවනා වඩනවා උන්වහන්සේලා මානසිකත්වයේ තියෙන සිතුවිලි මොනද ඔක්කොම බේට ගන්න පුළුවන් මේ ඔක්කොම විශ්ේ විවෘතව තියෙන්නේ අපි දිනු කරලා නැහැ ඒ සිත තුළ තියෙන තරංගයේ නිර්මාණය වෙලා තියෙන මේ ශක්ති පද්ධතියට මේ ලෝකේ තියෙන ඕනම තරංගයක් වැඩිලා පරාවර්තනය එතනවා. එතන ක්‍රමය දන්නේ අපි පරාවර්තන එක තමයි දැන් රිජෙක්ට් ඔක්කොම රිජෙක්ට් කරනවා. එහෙනම් අපි මේක එතන ක්‍රමය දැනගත්තාම ඒ එතන ක්‍රමය තුලින් මේක න්‍යාස්තිගත කෙරුවොත් අපිට මේ පණිවිඩය හම්බෙනවා දැන් ආවල් ස්වාමීන් වහන්සේ මේ වගේ දෙයක් තමයි හිතන්නේ. ආවල් ස්වාමීන් වහන්සේ දැන් විකාලේ කඩනවා. ඉමින්සරේ හරගෙන මොකද්ද ඔබතලා අරගෙන ගිහිල්ලා ආවර්තන මේ පූජා භූමිය ආවර්තන දෙකකින් විකාලේ කරනවා. එයාට උදව් කරන ආම්පුරණ මොකුත් ඉන්නවා. හැබැයි ඒක අපි කියන්නේ දසසිල් දෙන්නෙත් නැහැ. එහෙම ලැජ්ජාවටපත් කරන්නෙත් නැහැ. අපි හැමදේම දැනගෙන නිස්සබ්ද වෙනවා කවදාරි හැදෙයි කියලා. ගුරුවරයා මේ හැමදේම දකිනවා, ගුරුවරයා හැමදේම ගුරුවරයාට ඇයනවා කියලා දැනගත්තාම ඒගොල්ලන් ඉන්න ක්‍රමයක් නැහැ. ඔරෙන් රාගික දේවල් කරන්න බෑ. වැරදි කරන්න බෑ. සිල් කරන්න බෑ. ගුරුවරයන් ඔක්කොම දැක්කයිකම ලැජ්ජයිනේ. කොහොමද කියන්නේ? එතකොට ඒගොල්ලන්ට ගුරුවරයා මොකවත් කියන්නේ ගුරුවරයා මොකවත් කියන්නේ මොනවද දැන් වෙලා තියෙන්නේ? කවුද දැන් දාන්නේ? ඒක ගුරුවරයා කර බුදුහාමුදුරුවෝ මොනවද හැබැයි වෙලා තියෙන්නේ කියලා දන්නේ නැහැ වගේ ආනවා. ඒතර ස්වාමීන් මේ මේක කළා. ඇත්තද? එයාට එන්න කියන්නේ. වාග්යතුන් වහන්සේ දන්නේ නැති එකක් තියෙනවද මේ ලෝකේ? ඇවත වෙලාද නැද්ද කවුද කරේ මොනවද කළේ කොතනද උනේ කවුරු කවුද කියලා ඔක්කොම දන්නවා. ඒත් බලන්න කවුද එම කරලා තියෙන්නේ? කවුද ළඟ කෑ ගන්න? භාග්‍යවතුන් ගන්න කෑ ගන්න ඉස්ට් එක. නන්නයිත් භාග්‍යවතුන් ගන්න තියෙනවා. ඒත් අන්න කවුද ළඟ කෑ ගන්න? මන්නේ කෑ ගන්න කරා එක්කන් ඉන්න. මෙයාගෙන් කාවද එක්කන් ඉන්නේ කියලා උන්වහන්සේ බලාගෙන ඉන්නවා. උන්වහන්සේ දැන් ආවලටම කෑ ගලා තියෙන්නේ. තනි තනි උන්වහන්සේට ශබ්ද වෙන වෙනම එනවා. ඇයි මේ සෝත ප්‍රසාදේ ෆ්‍රීකවන්සි එක 32කට අඩු කරලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේට මේ ලෝකේ ඔක්කොම සත්ත්ව මෙතනට ආන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය මිනිස්සුත් වගේ අරියත් බෝධිය වෙනකන් යන කෙනෙකුට 18 වෙනකන් පුළුවන් යන්න. පික්සල් 18 වෙනකන් පුළුවන්. Earths වලින්. ඒතර 18 වෙනකන් යනවා කියලා කියන්නේ දිව්‍ය ලෝකවල ශබ්දත් යට එනවා. හැබැයි මේ ගාලෝක මණ්ඩලේ එයාට ශබ්ද අහන්න බෑ. එයාට එනවා නම් තථාගත වෙන්න ඕනේ. තථාගතයන් වහන්සේ කියන ආවල් මන්දාකිනේ ආවල් සූත්‍රයේ ආවල් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කියලා මේ ඉඳලා කියනවා. භාග්‍යවතුන් ඒක පොඩ්ඩක් අපට පරිවර්තනය කරන්න. එතකොට ඒ කියන ලැන්ග්වේජ් එකෙන් ඒ භාෂාවෙන් උන්වහන්සේ අර එර්ස්ලි මේක පණිවිඩය ආගෙන අපට පාලියෙන් දේශනා කරනවා. මේක තමයි දැන් මේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. අපට එච්චර දුරට යන්න බෑ හේතුව අපේ පාරමිතා පිළිලා නැහැ. ಗುಣ වැඩිලා නැහැ. කෙලෙස් නිරෝධ වෙලා නැහැ. මේක ඔක්කොම කුණු කොටවල මේක පුරෝගන් තියෙන්නේ. මේවා නිරෝධ වෙලා නැති නිසා මේ කම්පණයට අරව වැඩෙන්නේ නැහැ. කෙලස් වල තියෙන ආසාව ආදරය නිසා ඒක වඩාගෙන ඉන්නවා නේ රාග උඹ යන්න එපා උඹ ඉන්න ඕනේ රැට උඹ ඕනේ මට සන්තෝෂයෙන් ඉන්න ඕනේ මට එහෙම කියලා මේවා අල්ලාගෙන බදාගෙන ඉන්නවා රෙදි ඇඳලා හොඳට පොණ්ඩ කියලා තියාගෙන ඉන්නවා කෙලස් ටික ඒ නිසා මේවා වැඩෙන්නේ කෙලස් වලට කන පැලෙන්න කාලේ එළවල බලන්න ඊළඟ මොහොතේ රාත් වෙනවා බලන්න කෙලස් ටික කොහොමද රාත් ඒක රාත් වෙන්නේ තේ කෙලස් පරිස්සම් කරන නිසා කෙලස් වලට තියෙන ඡන්දේ කැමැත්ත අත්හරින්නේ තපසොරේම නෙමෙයි. ඉස්සෙල්ලාම කරන්නේ පූජාවත් එක සාදුකාර ඇතන කෙලස් වලට. ඉරුදි ඔක්කොම පිටනවා. කෙලස් නෑ. ග්‍රැවිටි එක අත්හැරෙන යාව. බඩක් නෑ. ඒව අල්ල ගන්න තරංග නෑ. කොකු නෑ. ඒ නිසා කෙලස් නැති නිසා වාර්ත නෑ නිකන් පාලන. තාපසය. අම්මා තාත්තා සතපාකට ගණන් ගන්න. දායකයා සතපාකට ගණන් ගන්න. දාන දෙන එකට ආශිර්වාද කරන්නේ කිසිම කෙනෙකුට බැඳිලා නෑ. ඒ තරම් කෙලස් නිරෝධ වෙලා. හැබැයි අපේ දායකයා විකරි දෙයි කියලා පරිස්සමෙන් කටයුතු කරන්නේ නැද්ද? එන්නේ නැති වෙයි කියලා අපි පරිස්සම් කරන්නේ නැද්ද? බොහොම සීයෙන් කල්පනායෙන් වැඩ කරනවා මේ කට්ටිය අපිත් එක්ක ඉන්න ඕනේ නැත්නම් අපිට දානමාන ෆ්ලයිට් එක කියවන්න මිනිස්සු එපාය. මේ නඩත්තුව මේවා තමයි කෙලෙස්. මේ පංචකාමයන් පිනවන්න අපි ළඟ විශාල නඩත්තුවක් තියෙනවා. මේ නඩත්තුවේ ප්‍රශ්නේ තමයි අපිට මේව මොකවත් වැඩෙන්නේ නැත්තේ. නැත්නම් මේ දීලා තියෙන භාවනා කරන්නේ මේ ලෝකේ දුර්ලභ ගන්නේ භාවනාව. මේවා කොයිවත් හොයන්න හම්බෙන්නේ නැහැ. මේකේ නියම විද්‍යාත්මක භාවය මට 32කින් කිව්වා නම් මේකට රාජ්‍ය දීලා දෙනවා. රට දීලා දෙනවා. මේක දුන්නා. ඒ තරම් මේක ලොකු ගැඹුරු වටිනාම දෙයක්. හැබැයි ඒක ඒ ගැඹුරින් දන්නේ නැති නිසා ප්‍රඥාවෙන් දකින්න බැරි නිසා අපිට නිකන් නිකන් සෙල්ලම් කතාවක් වගේ. අවුරුදු 40 50 පඩලා එක ඉන්ද්‍රියක් ගැන අවබෝධ කරපු කෙනෙක්. තවාපිරිය කරලා තවත් එකක් එන අවුරුදු 150 200ක් වඩලා පංචේන්ද්‍රිය අවබෝධ කරගෙන මේක තුළ මේමයි මේ විද්‍යාව තියෙන්නේ. මේ මේ ඒර්ස් වලින් මේක දිනු කරන්න පුළුවන්. මේක අපිස්සල් මෙච්චරට යන්න පුළුවන්. මෙතන ඉඳලා විත්තිය න්‍යා පැත්ත බලන්න පුළුවන්. ඇයි මේ විත්තිය වැහිලා තිබුණද වැහිලා නැහැ. 6.5 නම් මේක වැහිලා. 7.1 7.5 පෑන්නාට පස්සේ මේක වැහිලා නැහැ. ඇයි? මේ ඔක්කොම අණු වලින් පේනවා. 8 වෙනකොට අණු වල ඉඩස පේනවා. අලුවර පේනවා. 9 10 වෙනකොට ඒ කළුවර තුල පොඩි පොඩි ආලෝක පේනවා. ඒ කියන්නේ යාපත්‍ය ආලෝක පේනවා. 12 පන්නයි කියලා කියන්නේ යාපත්‍ය තියෙන කොළ පාටවල් පේනවා යාට. ඒ කියන්නේ කුටි ඇතුලේ ඉන්න කෙනාව එළියේ ඉඳලා බලන්න යනවා එයා මොනවද කරන්නේ කියලා. ඇයි මේව වැඩෙන්නේ නැහැ? කෙලස් වලින් ඔක්කොම වැහිලා. චක්කු සෝත ජීවා ගාන පොට්ටබ්බ ප්‍රසාදන ඔක්කොම කෙලස් වලින් පිරීලා. ඒ ඔක්කොම අයින් කරන්න. අයින් කරපුවම තමයි ඔක්කොම පාළුවේ. මොනවද දැනගන්න තියෙන්නේ? දැන් අපි සාකච්ඡාව අවසන් කරමු. පිට ඉඳලා අටට පංචේන්ද්‍ර භාවනාව ඔබ වහන්සේලා කැමති නම් සම්බන්ධ වෙලා මේ ඒකේ ගැඹුරු දේවල් ආරම්භ හැමදාම මේක භාවනා පැයක් විතර කරන් ආයතන අයේ සීය වැඩි වෙනකොට ගොඩාක් දුරට කෙලෙස් ඇති වෙන්නේ නැහැ. මාරයට රිංගන්න හම්බෙන්නේ නැහැ. රිංගනකොට අපි දන්නවනේ මේ එකක් මේ උනායි කියලා. ටක් කරලා අපි දැනගන්නවා. 100 වැඩි කරන්න ඕනේ පංචේන්ද්‍රිය පිළිබඳව. එතකොට මේක ගොඩාක් විද්‍යාත්මක ගැඹුරු දේශනා ඇහෙනකොට ඒ ඒ අවබෝධය මේක වඩනකොට ඒ ඒ ඥාන පීඨනවා. ඒ 이르දි පීඨනවා. ඒ වගේ ප්‍රඥාවන්ත ශ්‍රාවකයෙක් ඉන්න ලෝකයේ හැමදයක්ම දකින්න හැබැයි සාමාන්‍ය විදිහට ඉන්නවා කාලා විලා ඉනා වෙලා සීනිද ටික අනල වාඩි වෙලා තේ ටිකක් කියලා කල්පනා කරන සාමාන්‍ය කෙනෙක් වගේ ඉන්නයි හැමදේම දැක්කට එයා තමයි ඒක සන්තෝෂ වෙන කෙනෙකුට කියන්න මම මේ විදිහට දකින්නවා මේ ලෝකෙ කියලා. ඒකට කියන තපස්සුවයි තපස්සුවේ තපස්සුවේ කියන එක භාග්‍යතුන් වහන්සේ කියන අනිවාර්යම උන්වහන්සේගේ ශ්‍රාවක මේක විඳිය යුතුයි කියලා. ඒකේ තරම් විඳනය. ලෝකෝත්තර සුවය. කාන්ති පරමං තපෝති තික්කා කියලා භාග්‍යතුන් වහන්සේ කියනවා. ඒ තරම් ඒ තපස්සුවේ පුදුමාකාර සුවය. ඒක ඉවසීම තුලින් අට ගන්න එක. ඒ තපස්ස. හැමදේම එයා බලාගෙන ඉන්නවා. මොකවත් එයාට ප්‍රතිචාර දක්වන්න ඕනේ. ඔක්කොම සුන්දරයි. එයාට එයා ඉතින් මොන මොන විදිහද ඒක තමයි මේව පේනවා. එයා මේක පටලෙන් දැක්කයි කියලා කියනවා පටලින් පේනවා. මේක තුළ යම්කිසි ධර්මතාවයක් තියෙනවා කියලා ඒකෙන් බලනකොට ඒකට අනුව පේනවා. මේ ඔක්කොම ටක් ටක් කරලා වෙනස් වෙනවා. එයාට ඕන හැටියට මේ ඔක්කොම මේ වෙනස් වෙලා පේනවා. මානසිකත්වයේ සිටිවිල්ල වෙනස් කරනකොට ඒක තමයි පේනවා. ඒක ඔක්කොම දියුණු කරන්න ඒ ඔක්කොම මේ කයේ තියෙන ධර්මතාවය, හැකියාව. ඒවා මොකවත් අපි ඩෙවලොප් කරන්නේ නැහැ. දියුණු කරන්නේ නැහැ. ඒවා වඩන්නේ නැහැ. ඒව මතු කරලා ගන්න පෙර බවල අපිට ගොඩාක් ඇහිච්ච දේවල්, පෙනිච්ච දේවල්, දැනිච්ච දේවල් මේ DNA එකේ තියෙනවා. ඒක අවදි කරන්න අපි දක්ෂ නැහැ. තීන මිත්‍ය පංචකාම කැමැත්ත බලාපොරොත්තු ආසාවල් අපිට තියෙන එක එක අදහස්. අපට ඕන ඕන විදිහට මේ මේ ඉන්නවනේ මම මේ විදිහට ඉන්නේ. මේ විදිහට නැත්තම් මම යනවා යන්න නැත්තම් මම ඉන්නේ නැහැ. පාන් ගෙඩියක් නැත්තම් මම ඉන්නේ නැහැ. මම යනවා යන්න. ඒතර පාන් ගෙඩියටවත් එයාගේ ජීවිතේ වටින්නේ නැහැ. ශ්‍රමණ ජීවිතේ. ඒ මට්ටමට බෑලා. විනය මට දකින්න බෑ විනය වැඩි වුණොත් මං ගියා යන්න. ඒ කියන්නේ එයා කැමති නෑ කෙලස් යනවා. විනයෙන් කෙලස් යවන්නට මේ කරන්නේ. එතකොට එයා විනයට කැමති නෑ කියන්නේ එයා කෙලස් වලට කැමති කියන එක. ඒ කියන්නේ මේ භවයේ මේ කිසිම භවයක ගොඩ යන්නේ නෑ කියන එක නොකිය තියෙනවා ප්‍රසිද්ධිය. ඒක තමයි ඇත්ත. හැබැයි මේ වඩපු කෙනෙක් ළඟට කියලා තාපසේන ස්වාමීන් වහන්සේ තව ටිකක් වැඩි කර දෙන්න කියනවා. තවත් ඒවා තියෙනවා ඒවත් දෙන්න කියනවා. මේ එක එක ස්වාමීන් වහන්සේලාගේ අන්න හොඳ ඒකක් දෙන්න මට. ඒවත් මම රකින්නවනේ. හරිද? එයා කැමති තව තවත් නිරෝධ වෙන්න. තව තවත් පිළිසිදු වෙන්න. තව තවත් මේක කියන අභිරහස දකින්න. එයා තවත් කැමති. ඇයි? ඒ පරම සුඛය, ඒ තපස් වින්දනය එයා ගොඩක් කැමති. ඒ නිසා කවුරු කිව්වත් මොකද? මෝඩකම කිව්වද? කමන්න ඒකක් දෙන්න. ඒකත් මම රකින්නවා කියලා. ඇයි? එයා ආස නිරෝධ වෙන්න. එහෙනම් අපි ආස නැහැ. කෙලස් නැති කරන්නේ. එහෙනම් එයා මොනවද කියන්නේ? අනේ මේක කරකලා බෑ. මේක කරකලා පන්සිලුත් අමාරු. එකක් ඒකෙන් භාගයක් රකින්නම් කොහොම? ඇයි ඒ කෙලස් ටික ඉතුරු කරන්නේ අඩුවෙන් රකින්නේ? තාපසයේ තපෝවනේ රකින්න සීලය මං හිතන්නේ මේ ලෝකයේ සෑම කෙනාම රකිය යුතු සීලය. කෝටියක් සම්වර සීලය රකින්නයි ඒගොල්ලෝ. 224 කැලේ අපේ අම්මා. තාපසයෙක්ට දෙන්න සිල් නැහැ. සාසනේ. උපසම්පදා සීලය කිව්වම යා පිනා වෙනවා. 224 <laughs> දෙන්න මම එක රැකලා පෙන්නන්න. ඇයි? එයා කෝටියක් රැකලා ආපු කෙනාට මේවා නිකන් කිරිපැණි කනවා වගේ. එකක්වත් රකින්න බැරි කෙනාට ඇත්තපා දුන්නාම අර අලන් දෙන්න සිව්වරල යනවා. ඇත්තම රකින්න බෑ. ගෙදර පන්සිල් වලින් එකක්වත් රැකලා නැහැ. ඇත්තපා රකින්න බෑ. 227යි කිව්වම ගන්න කනට දාලා ගන්න නෑ. වතුර දාලා නැගිටලා වල තමයි මේ උපසම්පදා සීල පිටවන්නේ. රකින්න බෑ. රැකලා පුරුදු නැහැ. සීල් රැකෙන තරමට ಗುಣ වැඩෙනවා. ಗುಣ වැඩෙන තරමට කෙලෙස් අයින් වෙනවා. කෙලෙස් අයින් වෙන තරමට ප්‍රඥාව මෝරනවා. එලේ අඩු වෙනකොට මොකද වෙන්නේ? අරටුව වැඩි වෙනව නේද? එලේ කියන්නේ කෙලෙස්. කෙලෙස් අඩු වෙන්න අඩු වෙන්න මොරටුව වැඩි වෙනවා. ඒ අරටුව වැඩි වෙලා අඩු වෙලා උන්ට ශක්තිමත් වෙනවා. අපි මොකද කරන්නේ? උන්ට වතුවදලා එලේ වැඩි කරනවා. අරටුව නිකන් ඉරක්කක් වගේ මැද තියෙන පොඩි එක. පොඩි අරටුවක් තියෙනවා. ගෙඩිය ගැවුවම දාන්න ගන්න. ඒක පොඩි එවිටවල් පොඩි අවබෝධයක් දිනා. ගත්තාම භාවනා යෝගෙ ඉන්නවා වගේ ඉතින් ඒකට බුදිය ගන්න. ඒ වගේ පොඩි අරටුවක් තමයි තියෙන්නේ. අර ලොකු අරටුවක් නෑ. ලොකු අරටුව තිබ්බාම ධානි වළඳලා භාවනා කරන්න මොනවද? හරි. අද මම එකක් කරනවා. මොකද්ද කරන්නේ? මේ ආහාරය දැන් බඩවැල් දිගේ යනවනේ. කායානුපස්සන වඩන මේ බඩවැල් වල යන එකට 100 පීඨවල කොයි විදිහටද යන්නේ? මේ බඩවැල් වලට කොහොමද මේක දැනෙන්නේ? කොයි කොයි තැන් වල විහිර වෙන්නේ? මොන වගේ ඇඟීම් එනවද? ඒ ඇඟීම් වලට මට ඇති වෙන අදහස් මොනවද? මේක ගවේෂණය කරනවා අද වාඩි වෙලා කායානුපස්සනාවේ පොළොක 32 මෙනෙහි කරනවා. බලන්න එයාට වෙන කමක්. පෙරලලා බලනකොට සතර සතිපට්ඨාන එක තියෙනවා. භාග්‍යතුන් වහන්සේක දේශනා කරනවා. ඒ විදිහට ඒගොල්ලෝ හිතලා ප්‍රඥාවෙන් කමටන් මතු කරගෙන හොයාගෙන ඒක වරනවා. එහෙම දක්ෂ වෙන්න ඕනේ. සක්කෝ උජුච සූජුච සක්කෝ ගොඩාක් දක්ෂ වෙන්න ඕනේ. වඩා දක්ෂ වෙන්න ඕනේ. වඩා වඩා දක්ෂ වෙන්න ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ ලේසි නෑ. ගෞතම බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකය කියලා කිව්වාම මිනිසුන්ට එතනින් යට කට උතර නැහැ. ආය ආන්නේ මිනිස්සු. ඒ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකෙන් බයයි මිනිස්සු ප්‍රඥාන. මිනිස්සු හිතන්නේ මේ විදිහට එච්චර ප්‍රඥාවන්තයි කියලා. නමුත් අපි වඩන්නේ නැත්නම් ගීය දැකලා පැන්ගෙනවා. ඒ ගීයන්ගේ ප්‍රශ්නට උත්තර නැහැ කියලා. ඇංගෙනවා. ශ්‍රමණයා දැක්කම රජුව ඇංගෙනවා. <laughs> බුලට් එකක් එනවා. ඇයි ආන්දරෝගේ ප්‍රශ්නට උත්තර නැහැ රජුවන්ට. එහෙම තියෙන්න ඕනේ. රජුව දැක්කලා මිලින්ද රජතුමා දැක්කලා ආම්බුරුගොල්ලෝ කියලා පයින්නේ. ආම්බුරු දැක්කලා මිලින්ද රජුව කියලා පයින්නේ. ඇයි දෙන උත්තර වලට කලන්ත වෙනවා. එහෙම තියෙන්න ඕනේ. වඩන්න ඕනේ මේ අනුපාත ඔක්කොම හදන්න ඕනේ. කවදාද මේව හදන්නේ? තව කොච්චර කාලයක් දැන් ගිමුත්තම් කරන්නද? ඔබ වහන්සේ මොකක්ද කළේ නෑ? මම මොකක් කිව්වේ නෑ ඔබ වහන්සේට. කවදාද දවසක ඔබ වහන්සේ ප්‍රඥාවට සමවැදිච්ච දවසක ඔබ වහන්සේට මේ ලෝකේ පෙනෙන්නේ නේද? එතකොට මගේ ගුරුවරයා මේ වගේ දහ ගුණයකින් දකින්න දක්ෂ නම් මොනවද නොදැක්කේ මගේ ජීවිතේ? මදේම දැක්ක ගුරුවරයයි කවදාවත් වචනයක් කිව්වේ නැහැ. නින්දා පාස කෙරුවේ නැහැ. නම් මේ තරම් ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් ළඟ ඉඳලාද මම මේ වගේ වම්බු දැම්මේ කියලා ඔබ වහන්සේට හරියට ලැජ්ජායි දෙනවා. තනියෙන් යවත් දෙසා ගන්න. මගේ ළඟට ඇවිල්ලා කියන්නේ බං මේවට සමාව දීලා තියෙන්නේ. තනියෙන් යවත් දෙසා ගන්න. ගෞතම බුදුහාමුදුරන්ට කියන්නේ උන්වහන්සේ උත්තරේ දෙන්නේ. kan dasar pun bulu amrun dikit.